මේතිරිගල නිස්සරණ වන්සෙන සුලේදී යෝගාවචර පිරිසට දේශනා කරන ලද්දේ තේන නිරයෝ මේ තේන තිරස්ථානයෝ නියෝ තේන පෙත්ති විසරෝ සෝනාපාය දුමැති විමුඛාකෝ සෝතාපන්නෝ අමස්සෝ අවිමුපාත සම්මෝ නියතෝ පිළිබඳව විශේෂ කරුණු ටිකක් මතක් කරන බවත් ප්‍රකාශ සභාව කළා. අද මාතෘකාව දැන්නේ හේලනයටයි. සෝතාපට්ටි මාර්ගය ඉතාම ලෝකෝත්තර මොනියම් පිළිබඳව ලෝකෝත්තර ඥානය පිළිබඳව සාරකනකොට ඉතා කුංචි එකක් උඩා එකක් වශයෙන් හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ කරුණාවක් දේශනා කරන අවස්ථාවේදී සෝවාන් මාර්ග ඥාන ප්‍රඥාන සබුදාගත අනාගත අර්ථය කියන මේ උතුම් මාර්ග ඵලයන් සියල්ලම සම්පූර්ණ කරන මේ සිතිවව තරහ ඒ වගේම බුදු පිළිල සම්බන්ධව සඳහන් වන බොහෝ අවස්ථාවල අන්තිම ගුණවතාවයෙන් කලකන්නේ සෝවාන් සෝවාන් මාර්ගඵල ලබාගත්තා හතර. ඒ සම්පත් හතර සම්බන්ධව ඉඳලා බලනකොට මේ වර්තමාන ජීවිතයේදී ජීවුන කරගත යුතු දේවල් පමණක් නොව අතීත ජීවිතයේ මෙහාට පරිණත හෝරාගෙන යනවා. මොනතරම් සමෝහයකට ඒ සඳහන් වෙනවා. ප්‍රධාන වශයෙන් අප අපට තේනවා ඒ සෝවාන් කෙනෙකුට අවශ්‍ය සෝවා වීමකට අවශ්‍ය වන වශයෙන් අතිරූපදේශවා අතිරූපදේශවාගේ සප්පාය සප්පාය සම්පන් සිල්තු සප්පාය හොඳින් සුබ ඇති ප්‍රදේශයක් වීම අතිරූපදේශය සම්පූර්ණ වෙනවට උපකාර වන දෙයක් වශයෙන් සාධනය මොකද මේ විදිහට මේ පරිසරයේ මුලට සකස් මුලෝදා සංයාගෙන මේ දෝවාන් කල්ගෙන ප්‍රදේශයේ වුණා. ඇතන් විදක පරිසරේ නාස් කරගන්න. විද්‍යාවේ මේ කෝරණ මේක මුල පරිසරය නාස් කරගන්න. විද්‍යාවේ මේ මොඩක් දෙනවා දුරවල් පරිසරය සකස් කරගන්නවා. එයා මේ ප්‍රතිරූපදේශයේ කියන එක මොහොතේ කෙරවම එක එක විදිහටම කියන එකක් නෙමෙයි. නැත්නම් විදක ප්‍රතිරූපදේශේ අප්‍රතිරූපදේශයක් වෙනස් කරුවා අවාර විදක අප්‍රතිරූපදේශය ප්‍රතිරූපදේශයක් කරගන්නවට පුළුවන් වෙන්නේ ඉඩතියි. එන්න මේ නිසා හොඳ ප්‍රදේශයක වාසය ලැබීම හොඳ ප්‍රදේශයක් කරගෙන හොඳ පරිසරයක් අවහන අදා ආදවද කරනවා නම් එතකොට මේ මොන ධර්මයන් ලබා ගැනීමට උනන්දු ඇති කරගන්න පුළුවන්. නැත්නම් විෂක අර හොඳ පරිසරයක් ආකර ගන්නවා කියන්නේ තමන්ගේ අභ්‍යන්තරේ බලපවත් කරන ප්‍රේත ධර්මයක් ඒක. හොඳ ප්‍රදේශයේ වාසය කරනවා රාවණාවගේ මොකදරන් සම්පූර්ණ සම්යාගෙන දුරවාගේ දරතු ලැබෙනවා. නමුත් එය නියමන්නමද ප්‍රයෝජන ගන්න නැති වුණාම ඒක පරිලෝකණයෙන් ලැබෙනා වූ ගුණයෙන් ඇතිවෙන්නේ නැහැ. කොහොම හරි පරිලෝකණයක් වෙන්න ඕන මොන පරිලෝකයක් රබහකට කරන්න ඕන මේ යෝගාව ඒ වගේ ආරෝධ කරන කියන මාළේ කාර්යයක දෙවෙනි කාරණය සම්පූර්ණ වශයෙන් සත්පුරුෂයා නදරුකේ සත්පුරුෂයා විවාහ සත්‍යන්නේ තේරුම් ගත්ත සත්‍යන්නේ දෙන්නේ නැති මුතුන් කුඤ්ඤලයන් සත්පුරුෂයන් කියලා නරහන්නේ එතකොට සත්‍යන්නේ තේරුම් ගත්තා තේරුම් ගන්නවා ඒ දේවදානවාදය කරන ඒ වාක්ම හඳුන්ගත්තේ වදීමට නිතර පුරන් වෙනවා. අන්න ඒ වගේ සත්පුරුෂයන් ඇගේ ඇතුළ තියෙනවා නම් ඒ සත්පුරුෂයන්ගේ ආශ්‍රය ලැබීම මේ වුණ ධර්මය ලබා ගැනීම සත්පුරුෂයන්ගේ ස්වභාව ඇතත් සත්පුරුෂයෝ ඉන්නවා භාවයේ අනුහදන්නේ එහෙනම් මුදලිය ඉන්න මලින් මේ මහදන්නේ එහෙනම් මම ළඟට ආවොත් කරුම් කියන්නේ එනිසා මුදලිය ආවේම යෝගාවචරයන් වශයෙන් කටයුතු කරන්නට බලාපොරොත්තු වන උදවියට එක්තරා මත්‍රෝක සත්වයක ජීන්දෝන බලවත් ඕන යනවා ඒක එහායින් අගමන යෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය නුවණ යොදා ක්‍රියාව. එතකොට ධර්ම ශ්‍රවණය. වැරදෙන්න සෝතාපන්නත්වය ලබා ගැනීමද ධර්ම ශ්‍රවණය අවශ්‍යයි. අතෙන් අද ධර්මය අහන්න පිළියෙල කරගන්නට ඒ ධර්මයේ ඇහිම තමන් ළඟට ධර්මය එනකම් ඉන්න ඕනේ නෑ. ධර්මයේ බලන බලාපොරොත්තුවේ ධර්මයේ කියන්නේ අත්‍යන්තද එතෙන්ද තමන් යන්න බලාපොරොත්තු වෙනවා ඒ බලාපොරොත්තු වෙන්නේ කම් නෙමෙයි තව එහා මුලධර්ම සමූහයක් ධර්මයේ ඇතිවට සම්පූර්ණයෙන් කවරේ යන්න ඒ දෝෂණය කවරේ යන්න හැමෙන්න එතකොට කැමරේ හොම්කම් දෙන්න එතකොටයි මනෙන් ප්‍රයෝජන ගන්නත් පුළුවන් ඒකේ මොකද ධර්මයක් අහකට සැරසෙන්නු. ඒ ධර්මයක් ඇහිම ඇතක් විටක මේක කීපාතකින් විග්‍රහ කරන්නට පුළුවන්. මනස ඇහිම ඕනදේම මනස මේ කායේ හැටියට මනස සදහම් වලදී මොකක් දරුවා ඒකත් උපකාර කොටස් බලනකොට ඇතක් විටක සමන්ත නියමකට තෝරා ගන්න බැහැ. බරක් අහනකොට ඊට වඩා ශක්තියක් ලැබෙනවා. ඊට වඩා බලයක් ලැබෙනවා. ඒ වගේම අහපු මන නැවත මෙනෙහි කරනවා. ඒ වගේම තමන් දේශනා කරපු මන තමන් ආපු නැවත සලකා බලනවා. අහපු මන තමන් කියාපු මන නැවත නැවත නැවත සිහි කරනවා. මෙනෙහි කරනවා. ඒ විදිහට සිහි කරනකොට මෙනෙහි කරනකොට මේ දෙකින්වත් මේ ධර්ම ශ්‍රවණ ශක්තිය ධර්ම ශ්‍රවණයෙන් ලැබිය හැකි ශක්තිය ලබා ගන්නට පුළුවන්. එතකොට අනුන්ගෙන් ධර්මයක් ලැබීම ඒ වගේම ආපෝ ධර්මයක් නැවත දැරීම, පොතක් බැලීම, බලාපොරොත්තු අ පොතේ සඳහන් කරුණු නැවත නැවත සලකා බැලීම තමන් ධර්මය දේශනා කළා ඒ දේශනා කරපු ධර්මයේ නැවත ආපහු මෙනෙහි කිරීම කියන මෙන්න මේ කරුණු සියල්ලම ධර්ම ශ්‍රවණයට අරන් වෙන බව සලකනවා මේ හැම අවස්ථාවකදීම අපි ධර්ම ශ්‍රවණය කිව්වාට නිකම්ම ධර්ම ශ්‍රවණය නෙවෙයි. ඒ විමුක්තායතන දීර්ෂේ කරන ධර්ම දේශනාව තමයි මේකේ වටිනා ප්‍රයෝජනය සැලසෙන්නේ. විමුක්තායතන ජීවිතේ නිවන් කුළු ගන්නවා. එසොම්ගෙන් හිත නිදීමට උපකාර වෙන අන්දමේ යම් විදි ධර්මයක් යම් තැනක සඳහන් වෙනවා නම් යම් විදි දේශනාවක් ඇහෙනවා නම් මේ දේශනාව තමන්ගේ ආධර්මයේ මේ මොන දෙයක් අපරේකී යුතුයි. නිවනට යොමු වෙච්ච කෙලෙසුන්ගෙන් හිත පහක් කර ගැනීමට උපකාර වන්නා අම්ලමී මේ විදිහේ ධර්මය අහන්න ලැබී නැවතනවද සලකන්න ලැබී මෙනෙහි කරන්න අවස්ථාව සලසා ගැනීම ධර්මස්වර මේ ශක්තිය ලැබෙන බවස්ථාවක් එනිසා ධර්ම ධර්ම දේශනා කරන ඇත්තොත් දේශනා කරන්න බලාපොරොත්තු වෙන ඇත්තෝ නිතරම හිත යොදා ගන්නවා අනුත් ධර්ම දේශනා කරනකොට විමුක්තායතන ජීවිතයේ සාධනය එනිවල නිවලට උපකාර වෙනවා නිවන් මඟ පෑදෙන අන්දමට ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වාගේ ඒ ධර්මයේ නැවත තමන් පහදින්නට පුළුවන් බලාපොරොත්තු සාර්ථක කරගන්න. මෙන්න මේ විදිහට ධර්ම ශ්‍රවණය උපකාරක ධර්මයක්. හතර දෙනි කාරණය මුක්ති හත මුක්තියට පෙර කර මුක්ති ඇති බව සෝවාන් මාර්ග ඥානයක් ලබා ගැනීමද බලාපොරොත්තු වෙන්නේ කෙනාට උපේ කත පුණ්‍ය සාවකය. උපේ කත පුණ්‍ය සාවකය එක රැකන සම්පත්තියේ කියන සඳහන් වෙනවානේ. විද්‍යා සම්පත්තිය, ඥාන සම්පත්තිය කියන සම්පත් දෙකක් සඳහන්. ඒ ඥාන සම්පත්තියට ආරම්භ වන්නා ගුණයක් මේ උපේ කත පුණ්‍ය සාවකය. කත පුණ්‍ය සාවකය. කරපා කරපු කේ ඇති සංකාරයක් ඉබක් එතකොට තමා මේ දෙකේ යාත් කර යාත් කරපු කීයේ ඒ තරණ සම්පත්තිය ආරම්භව අපි කුසල් සම්පූර්ණ කළා. ඒ විශේෂයෙන් භාවනා සීග සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ගුණ ධර්ම. විශේෂයෙන් දර්ශනා භාවනාව පුරුදු කරලා එතකොට අර අවශ්‍යක කුසල ධර්මය දාන සීල ආදී දෙනන කුසල ධර්මය ඒවා සම්පූර්ණ කළා එනකට ඒ කුජලයා අර අවශ්‍යක ධර්මයන් සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව ලැබෙනවා හොරකෑම. මෙන්න මේ විදිහට චක්ක සම්පත්තිය උගන්වනවා සෝවාන්ම සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීම සුදුසු වීමට මේ සම්පත්තිය හතර. මේ සම්පත්තිය හතර තමන් තුළ දියුණු වෙන්න ඕන. මොකද සම්පූර්ණව සම්පූර්ණව දියුණු වෙන්න ඕන. මේ සම්පත් හතර මාළඟ නැහැ කියලා නිකන් ඉන්නකොට නැහැ කියන එක තමන්ට තෝරෝ ගන්න නැහැ. මේ සම්පත්‍ය හතරෙන් සමහරක් අ අත්වාද වෙනවා නම් එහෙම බලුවා උපේරද මොඤ්ඤතාව කියන එක නැහැ කියලා හිතන්න. ඒනවල සම්පූර්ණ එක වෙනම ඉන්න පුළුවන් අක්නම් තියෙනවා නැහැ කියලා බෑ. හැබැයි මෙන්න යට කරන කියන ඕලම් කාර්යාවෙන් නඟ සාධේ ඒක සංස්කාර වල යාකරන අන්තවල හේතු වෙනවා. එරේ හොඳ වැඩ කරනකොට හොඳ වැඩේ යෙදෙනකොට ඒවා මොකද වෙන්න පුළුවන්. ඒ නිසා මේ කර්ම සම්බන්ධව මතකට වෙන්නේ නැතුව මේවා ආ තේරුම් අරගන්න ඕනේ මේවා අවශ්‍යයි කියලා තේරුම් අරගෙන යෝග කර්මය භාවනා කෙරෙන් දුරේ දුර ලබා ගන්නට පුළුවන්. මෙන්න මේක අ සඳහන් කරේ සෝතාපට්ටි මාර්ග ඥානයක් ලබා ගන්නට බලාපොරොත්තු වෙන්නේ අවශ්‍යයි. ඒකෙන් පෙර මුදු කරපු ඥාන ශක්තිය කුසල ශක්තිය අදට තියෙනවා වර්තමානයේදී තියෙනවා. අශේෂ ශක්තිය මේ ඇවිල්ලා මේ වර්තමාන වැඩට උපකාර වෙනවා. මෙන්න මේ විදිහේ ගුණධර්මයන්ගේ යුක්ත වෙන්න තරස්සා නොසතු බතව භාවනාවෙන් යෙදෙන. සමයවටව භාවනාව යෙදෙන්නව අවස්ථාවේදී ඒ අභ්‍යන්තරේ තමන්ගේ අභ්‍යන්තරේ මේ සෝතාපට්ටි මග්ගේ ලබා ගැනීමට උපකාර වෙන අන්නමට අර ඉන්ද්‍රිය ධර්මයක් දියුණු කර ගන්නට ඕන. ඒ ධර්මය දියුණු වෙන අන්දමට කටයුතු කරන්න මේ විදිහේ සෝවාන් මාර්ගයක් ලබා ගැනීමට හැම කෙනෙකුට පුළුවන් වෙනවා. එකවරක් මනස අහක හැදීම හොයා ගන්න පුළුවන් සමහරව. ඒ අරුණියක් ගන්න මොන්නේ එමත් දැක්ක බුද්ධයන්ට තව දිනක් අරුණ විස්තර ගෙීමේදී පුළුවන් වෙනවා. මේ පොඩියට හුඟක් පහසු වෙනවා. ඒ හුඟක් පහසු වෙනවා. දැන් ක්‍රමානුකූලව ඉගෙනෙන්න ඕන වීර්යයක් ගන්න ඕන ක්‍රමානුකූලව. ඒ ක්‍රමානුකූලව යොදනවා කියන්නේ භාවනාව, විපස්සනා භාවනාව කියදෙනකොට හතරෙන් හතර කඩ වෙමින් මේ කටයුතු කරනකොට ඒ ශක්තිය වෙනවා. කඩ වෙන්නේ නැතිව මේ කටයුතු කරගෙන යනවා. අඛණ්ඩව ඒ කටයුතු කරගෙන යනවා. එතකොට මුලින් පටන් ගත්තා ඒ පටන් ගත්ත ළඟට ඊළඟට නැවත නැවතත් නැවත නැවතත් ඒ විදිහේ කරගෙන යනවා. මුලින් පටන් ගත්ත ක්‍රියාමාර්ගයේ ක්‍රියා සංකතිය ඊළඟ ක්‍රියා සංකතියට උපකාරයි. උපකාර වෙනවා වාගේම මුලදී ලැබිච්ච ක්‍රියාවන්ගේට සංසතියට වරාදක්යක් දෙවෙනි අවස්ථාවේදී ලැබෙනවා තුන්වෙනි අවස්ථාවේදී මුල් අවස්ථාවට දෙවෙනි අවස්ථාවට වැඩි වැඩි දියුණු වෙච්ච ක්‍රියාවන්ගේයක් මතු කරගන්න පුළුවන් මේ විදිහට මේ විදිහට හතරවෙනි පස්වෙනි හයවෙනි හත්වෙනි වලේ එහාට එහාට දියුණු වෙනකොට දියුණු වෙනකක් වුණා සම්පූර්ණ වෙනවා. ඒ වාක්‍යෙම ඒ විදිහේ දියුණු වෙනවාද කියලා තමන් හොඳට සැලකිල්ලෙන් තමන්ගේ චිත්ත සංධානයේ ගියාම බලලා කරකන්න පුරුදු වෙන්න ඕන. ඒ විදිහේ පුරුදු වෙන අවස්ථාවේදී බලවත් වීර්යයක් දෙනකොට ඒ බලවත් වීර්යයෙන් මේ තමන් බලාපොරොත්තු වන්නා වූ தත්ත්වය සම්පූර්ණ කරගන්නට පුළුවන්. සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. මේ සම්පූර්ණ කරගන්න බලවත් වීර්යය යොදනවා කියන්නේ අර සතරෝංග සමන්නාලක වීර්යය කියන වාක් වීර්යයක් යොදන්නවා. ඒකට මේ විදිහේ වීර්යයක් යොදන්න ඕන අවස්ථාව බලන්න. අනවස්ථාවේ කියන්නේ මේ අනියම් අවස්ථාවකදී මේ සතරෝංග වීර්යය එළොත් මත්තන ලබන්න දිනනවා සත්‍ය ලබා ගැනීමට ඉඩ ප්‍රස්තාව වැළකීලා යනවා. මේක හුදට එනම් භාවනාව කරලා ඉදී ප්‍රතිඵල ලබාගන්න මේ ක්‍රියාපටිපාටිය සම්බන්ධව කලකා බලනකොට විතර බලනකොට ඒත් දුක්ඛලලා මෙහෙම පිළිදෙල. අර භාවනාව දිගට කරගෙන කරගෙන ගියා යම් දවසක තමන් තුළ මේ මේ ඉන්ද්‍රිය ධර්මයන් මේ ගුණ ධර්මයන් හොඳට ජීවන වෙලා කියනවා තේරෙනවා. කර්මස්ථානයක් ඉතාම හොඳට පැහැදිලිව තේරෙනවා. සමන්ත භාවනාව කිරීමට කිසිම අමාරුවක් නැහැ. ඒකේ කරන්න පුළුවන්. මේ මේ විදිහේ සත්‍යයක් සත්‍යයක් එලි බහැඳුම් වෙලා ආරෝපවත් වෙලා පැහැදිලිව තේරෙන්න පටන් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඒකට ඒබඳු අවස්ථාවේදී ඒ ශාස්ත්‍රයෙන්ම මට දැන් හරි යනවා. සම්පූර්ණ වෙනවා. තව ඩිග්‍රීකින් සම්පූර්ණ වෙනවා කියන හැඟීමක් ඉවක් වාගේ එක පහළ වෙනවා. ඒ පහළ වෙච්ච අවස්ථාවේදී අඛණ්ඩ වීර්යයක් ප්‍රදාන කරනවා. ආසා පරිත්‍ත්ත කියන වචන වලින් සඳහන් වෙන අන්දමට වීර්යයක් ප්‍රදාන කරනවා. අනේ වීර්යය එනකොට ලබා ගන්න පුළුවන් මේ බලාපොරොත්තු වන තත්ත්වය. සෝවාන් මාර්ග ඥානයේ පමණක් නෙවෙයි ඉතිහාස වෙනව මාර්ග ඥානම ලබා ගන්නට පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට ක්‍රමානුකූල උත්සාහය. මේ ක්‍රමානුකූල උත්සාහ ගන්න අවස්ථාවේදී අර මොනම අන්දමකින් හොරක් සමන් රවටෙන නරකයි. අනුරවට්ටන්නේ අන්නක් නරකයි. තමන්ට මේ දේ ගොඩ කියනවා කියනවා කිය කිය අනුන්ට කියන්න යන්නම හොඳ නැහැ. ඒකෙන් පහත වැටෙනවා. තමන් ලැබි තමන්ට ලැබිච්ච ගුණ ටික පහත වැටෙනවා. ලෝකෝත්තර ගුණයක් නම් පහත වැටෙන්නේ නැහැ. ඒ මෙහාට දෙන්නා ගුණ අනුන්ට කියන්න යනකොට පහත පහත වැටෙන්නේ මොකද? අර අනුන්ට කියන්න යන්න අවස්ථාවේදී ඇති වෙන්නේ තරම් පාඩේ. ඇතන් මේක ඊටත් වඩා වෙන වෙන කෙලෙස් ඇති වෙනවා. එන්න මේ නිසා අනුන්ට කියන්නේ යන්නට හොඳයි. අනුන්ට අරවන්න යන්න හොඳයි. අනුන් කවස්සන්න හොඳයි. අනුන් කවස්සන්නේ අරවට ප්‍රවෘත්තියේ තමයි. එන්න නිසා පිළිසිදු අදහස්. නියම පිළිසිදු අදහස් පෙර කරගෙන යන්න ඕන පෙර කරගෙන යන අවස්ථාවේ අර සඳහන් කරපු අන්දමට තත්ත්වයේ ආවහම ආගාමී කියන මේ ගුණය. ඇති කරගෙන පිළියොදන්න එතකොට පිළියෙ දුවාම ඒ ප්‍රතිඵල ඒකාන්තයට කරකට මෙන්න මේ විදිහට ප්‍රණව මාර්ග ඥානයේ කරගෙනවා. මේ මාර්ග ඥානය ලැබිච්ච අවස්ථාවේදී එහි තිබෙනා වූ සම්පත්තිකර ධර්මය බුදුරජාණන් වහන්සේ මේක අවස්ථාවල ප්‍රකාශ කළා. මේක අවස්ථාවල ප්‍රකාශ කළ නොයෙක් විදිහට. සත්‍යයා ඒක රැස්සේ සත්‍යස්ස ගමනේ සම්පූර්ණාදී පච්චේන සෝතාපට්ටි භාං වරං කියලා ප්‍රතිපදාවලින් සඳහන්. ඒ වගේම බුදුහන්සේ ලකුකලේට තිබිච්ච කොළනිකන් ආරම්භ. ඒ වගේම පස්තික ගුණයේ පිටට ආරදන වෙන්නලා මෙතන තියෙන මේ පස්තිකද මේ පොළ දෙකද වැඩි මේ කැලේ තිබෙන පොළොද පොළොවේ තිබෙන පස්ත වැඩි කියලා විචුණා එනවා ඒ අවස්ථාවේදී උන්වහන්සේ වදාළ ඒ උන්වහන්සේලා විසුණුහන්සේලා ආරකට උත්තර දුන්නාම අදේ කියන පස්සේ කච්චර ටිකක් ඒ කාලේ බැරේ කියනවා වැඩි පොළවේ කියලාපත් වැඩි කියලා උත්තර දුන්නා. එතෙන් බුදුරජාණන් වහන්සේ වදාහලේ බුදුරජාණන් වහන්සේ වදාහේ මොකද සෝවාන් මාර්ග ඥානි නැති කරපු කෙලෙස් දුක් නැති කරපු දුක් වල මේ දුක්ඛික නිහිත කියලාපත් වෙනවා. මා අතකට ආවරද දැන්නේ පොළොටික වාගේ ඉතුරු වෙච්ච මේ කරන දුක්ඛික සාගරයේ කියන පොළොට වාගේ නැති කරපු දුක්වල සංසාරික දුක්වල කියලා ඔන්න ඔය විදිහේ බුදුරජාණන් වහන්සේ ආශිර්වාද කරනවා. එතකොට මේ සෝතාපට්ටි මාර්ගයේ ලබනකොට සංයෝජන තුනේ සෝවාන් මාර්ග ඥානෙ දෙත් වෙනවා කියන එක ඒ වෙලාවේ ප්‍රේත වාදී සංයෝජන වාදී ඒ තුන පමණක් නෙවෙයි ආකාරා ව්‍යාපාර කියන මේ දෙකේ අපේ ජන දෙකේ කියන ආකාරයට අපි පුළුවන් මානසික දෙකේ හැමදෙයක්ම දෙකේ තියෙන ආකාරයෙන් තවතියක් පුළුවන් මානසික ඒ විදිහට සාරාංශකට සංයෝජන වශයෙන් කොයි විදිහට එනකොට පාස්

අපට ඊළඟට මේ එක්සෝස් පාඩ වගේ අපලෙන් පදේන බලනවා ඒ සහගත ඒක පහරන්නේ මේක දෙක පාඩම පාඩේ ඒ විදිහට ආස්තරිය ආස්තරිය ආ සංසෙන්නේ ආස්තරිය ඒ බලන්න ටිකක් කරනවා උගත් කාර්යය දැක්කේ. මෙන්න මේ විදිහට වෙනදෙන කෙනෙක් සම්බන්ධ. ඔබලා. ඒ කියන්නේ මොන විපාකද? අපහාස්කාරයන්ද මානව විපාක දෙනවා. මෙන්න මේ විදිහට පුතලා පුතලා යන්නේ යුක්ත විඥාන. ඒ කියන්නේ ප්‍රතිගමන විඥාන, ප්‍රවෘත්ති විඥාන. කියලා දෙවිදියකට දෙක ලැබෙනවා මේ විඥාන. මොකද වාගේ ලැබෙනවා අපසලවත් ලැබෙනවා. මේ ලැබෙන ලැබෙන්න ඉඩ තියෙන මේ කුසල සංස්කාර, අපසල සංස්කාර ඉඳ තියලා ඒ ඥාන. කෙලවරක් නැති අනුසාරයේ උපදින ඉඳ තියන මේ මේ විඥාන කුසලාපතන විඥාන සියල්ලම මේ මාර්ග ඥානේ සෝමා මාර්ග ඥානේ නැති වෙනවා. ඔන්න නැවත වරක් මතක් කරගන්නට ඕන අභිසංඛාර විඥානේ කියන එක විරුද්ධ වෙනවා සෝතාපත් මාර්ග ඥානේ. ඒ අභිසංඛාර විඥානේ කියන්නේ අනාගතේ අනාගතයේ ප්‍රලෝචනයේ ප්‍රතිසන් දිවසේ යන විපාක දෙන හිත් තියෙනවා. ඒවා ප්‍රලෝචනයේ විපාක දෙන හිත් තියෙනවා. ඒවා දෙවිජයකට ලැබෙනවා. කුසල වශයෙන් අකුසල වශයෙන්. මේවා ඔබ බණ තියනවාද එක සම්තානයක කියලා නිශ්චය කරන්නේ කාටවත් නැහැ. ගණන්කල් කියන්න කාටවත් නැහැ. ඒ තරම් සාර සංඛ්‍යාවක් අනන්ත අපරිමාණ සංඛ්‍යාවක් අභ්‍යන්තර සංකාණයේ තියෙනවා. අනාගතේ විපාක දෙන්න සුදුසුම් ලබන්න. ඒ කියන්නේ පායු මුදවන ඉදිරියටම කළා දේශාපාය මුදවන මනුෂ්‍ය රෝග මුදවන දිව්‍ය රෝග මුදවන ඔය විදිහට ඔය කන්වල පොදවන ඒ කන්වල විදවන සුදුසුම් කර්ම විඥාන කර්ම විඥාන කොපමණ තියෙනවා කියලා එක්කාට කියන්න බෑ. මේ සියලුම කර්ම විඥාන නැති කරනවා මේ දෝෂාපති මානිකානේ භව හදකට ඒව ඉතුරු කරලා. භව හදක කර්ම විඥාන ඉතුරු කරලා අනන්ත අපරිමාණ සංසාරයේ මෙන්න ඉඳ දිවෙන්නා සියලුම මුදලාපත කර්ම සංසාරේ කොහොමද කියන්නේ මේ උදාහරණ මාර්ගය ඉදිරියගෙන්නේ ඒක කියලා කරන්න. මෙන්න මේ විදිහට මේ සෝදාපට්ටි මාර්ග ඥානේ අ කර්මය කුසල කර්මය නිවන සත්‍යය පෙන්වම් කරලා තියෙනවා. ධර්මසත්‍යය සංසාරයේ යොක්කත්තිය රෝමවන්ත රූපයි. ඒ හේතේ නිරුද්ධාන්ති කියලා ඔය විදිහට අපස්මාන කෙලවරක් තියෙන්නේ නැති සංසාරයේ යක්තා නාම රූප වශයෙන් මේ නරුපදිනවන මේ හැම එකක් භවහත බැහැර මත ඉදිරි කරලා ඉදිරි වේවා ආතරේණි භාවිනේ ඉස්සම්මා එහාට සත්කාරී ඇති කරලා මේක සාමාන්‍ය කතාවක්. සාමාන්‍ය කතාවක් කියන්නේ නැති බව අටමහාතියක් කියන රතන සූත්‍රයේ සඳහන් වෙන විදිහට අටවෙනි භවයක් ගන්නෙ නැහැ. විතක ඥාන ශක්තිය ඉදිරිපත් වුණාම ඥාන ශක්තිය අනුව ඇතම් දෙවිය විදෝනා දිගට සංසාරේ ඒ ඉපදීමේ ආශාව අනාප නැති නිසා සෝවාන් සමගච්ඡ සමහර ඇත්තන් මුත් වඩා වාර කරන මේ සංසාරේ උපදිනෝ නවතර අනාද ගැටි ඒ සම්පූර්ණේ මේ හොරයි නැවතේකලේ වෙන්නේ. ඒවත් මාර්ගඥානේ යම් ක්ලේශයක් ඇති කරලා නම් ඒ කෙලෙස් නැවතේදී නැහැ. යටි කරෝ යටි කරෝ කල හරේ හොඳට ආකල්ලා යටි කරු කරලා කරේ අනේ මොකටද අනේ හෙටම වතුර නැවතෙන්නේ නැතුවා වාගේ මේ දෝවා කුජලයාගේ අභ්‍යන්තරෙත් ඒ නැති කරපු කෙලෙස් නැත්තාගෙන නෑ සාමාජික ජීවිතය වෙනකොට පරාමාස ආශිර්වාද දෙන්නා වූ මේ කෙලෙස් රාශිය නැවතෙන්නේ නෑ මේ විදිහට අපි මේ මේ මෙන්න මේ විදිහේ මේ සෝවාන් මාර්ග ඥානය ලබා ගන්නවතාගේ ඒ දෙලසරි කිරීමේ සම්පේ විදියට ඉස්සරහට ඒ සෝවාන් විද්‍යාලය සම්බන්ධ බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු දේශනා මාර්ගයක් බලමින් කරනවාමසදී ඒතෝජ අරිය භාවකස පංච වේරානි භයානි සත්‍යානි ඒක ආර්ය ආර්ය ශ්‍රාවකයාට වෛර මාය පහ සංසිඳුන වෛර මාය පහ කියන්නේ පංච දුෂ්චරිත පංච දුෂ්චරිත නිසා ඇති වෙන වෛර සහ භය ගැන කියන්නේ සලකා බලමු පානාති පාති පුජ්‍යලය මරණ පුජ්‍යලය අවකරණ පුජ්‍යලය මේ සත්වහිංසාව නිසා වෛරාග ඇති කරගෙන ඉන්නේ අභ්‍යන්තරේ ඒ වාගේම මේ භයෙන් නැතිවත් මේ වාසය කරන සෝමා පුජ්‍යලය ඒ තොරවෙච්ච නිසා ඒ බය නැහැ අභිඥාදාන අධිපතාලී ජයගන්නේ සොලකම් කරනවා සොලකම් කරනකොට ඉරාට ඒ නිසා වෛර ඒ වෛර බය සමා ජයගන්නවා විචාරාදී යදින මුජයාට වෛර බයයි ඒතර වෙච්ච මුජයාට එදෝවා මුජයාට ඒ වෛර බයනේ මුසාවාද මුසාවාද කරු කියන මුජයාට ඒ නිසා වෛර. ඒ ස්ථාන වෙච්ච දෝවා ජනයාගේ වෛර ඒ වෛර නෑ වෛර නෑ. ඒ වගේම කාමර පානය කරන්නා ඉලයාට ඒ ආයයි වෛරයි. ඒ ඒකත් වෙච්ච දෝවා ජනයාගේ වෛර. පංච වේරානි භයානි උපසංසානි හොන්ති කියලා කිව්වේ මේ සෝහස මේ සාන්ත එකක් පවත්වන්නට බොහෝ ශක්තියක් තියෙනවා මේ දෝවා ඒ සෝවාන් ඵලයේ සමගම ලොකු සත්‍යයක් තියෙනවා. ලොකු සානති විලාගත අදහසක් තියෙනවා. මන්ත්‍ය වේරානි භයානි ප්‍රසත්තානි. යතෝයිත සෝතාපට්ටි අංගේ සමන්නාවතු. සෝතාපට්ටි අංග හතරෙන් සමන්නාගත වෙනවා යුක්ත වෙනවා. ආරි. සෝතාපට්ටි අංග. සෝතාපට්ටි අංග හතරයි. අර මුලින් සඳහන් කළේ සෝතාපට්ටි මාර්ග ප්‍රමාණීමට උපකාර වෙනවා. මේ කියන්නේ සෝතාපට්ටි මාර්ගය ලබා ගන්නාම ඒ ලබා ගන්න පුද්ගලයාට ලැබෙන සත්ව හතරක්. සුත්තේ අවිච්ඡප්ප පාදේන සමන්නා සෝදාම් වේසංගේ අවිච්ඡප්ප පාදේන සමන්නා ආර්යයන්ට සීලේන සමන්නාගත ඔන්න ඔය කියන හතර. බුදුරජාණන් වහන්සේ කෙරෙහි නියම ප්‍රසාදයක් නියම නියම අන්තවට කරුණු තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේගේ සර්වමිතා ඥානෙ නියමන්න මේ තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් සර්වඥයි කියන හැඟීම ඇති කරගෙන පාරවන්නා වූ අවිජ්ජා ප්‍රසාදේ නියමන්න තේරුම් අරගෙන ඇති වෙනා අදල ප්‍රසාදයක් තියෙනවා ස්වාමී. ධර්මයේ ඒකාන්තේ වනයි ක්‍රියානිකයි. ඒ යරුවක් පාරුවක් නැත්තේ නෑ. ඒකාන්තේ ධර්මේ නයි ක්‍රියානිකයි කියලා අනුමත පිළිලා නැති වෙනවා. ධර්මයේ පිටුද තේරුම් නැති වෙලකට නැති වෙනවා හතර අප්‍රසා. සංඝරත්නේ ඒකාන්තේ මතුබඩි මාන්හනි. ඒකාන්තේ දුබඩි මාන්නෝ මහා සංඝරත්නේ කියන හැකියාව ඇති කරගෙන සංග්‍රහණයේ හැකියාව ඇති කරගන්න. ඒ වගේම අරියකන්ත සීලය කියන පංචශීලය අඛණ්ඩව ඒ සීලය ආරක්ෂා කරනවා. ආනාති පාති ආදී මේ කරුණු පහේ සම්පූර්ණයෙන්ම වැරකිලා වැරදි කරුණු පහෙන් වැරකිලා නියම අන්දමට ඒ ශික්ෂාපද ආරක්ෂා කරන ගතිය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි සංඝයා කෙරෙහි තිබෙන ප්‍රසාදය නැති කිරීමට මේ කුජලයා තුල තිබෙනා වූ සත්‍තාව ඇතිහිල නැති කිරීමට මානයේ කොටවත් සාමයේ කොටවත් මානයේ කොටවත් දෙවියන් කොටවත් පුළුවන්කම නැන්නේ ඒ සම්බන්ධව කතා වස්තු කාර්යය කියනවා ඒ වගේම ජීවිතයේ යටත් ජීවිතේ යථා පංච ශික්ෂාපදයක් කරන්නේ ශික්ෂාපද කරන්නේ මෙන්න මේ කරුණු හතරයි චතුර්ථ ශ්‍රෝතාපතියගේ සමන්නාගත අරියෝ ජස්ස ඥායෝ පඥාය සුප්පටි විච්ඡෝ හෝති එතුම මේ ආදී වශයෙන් සඳහන් වෙනවා මේ සෝවාන් විද්‍යාවට ආර්ය ඥානය ආර්ය ඥානය ක්‍රමය ඕකේ ප්‍රඥාවෙන් තමන්ගේ ප්‍රඥාවෙන් සොප්පඩෙවිද්දෝ හෝති සොප්පවිද්දෝ සොප්පඩෙවිද්දෝ හෝති සොප්පවිද්දෝ හොඳටම තේරුම් අරගන්න ඒ වාගේම සොප්පඩෙවිද්දෝ ප්‍රතිවේද වශයෙන් කියවන්න දැන් තේරුම් අරගන්න ආර්ය ඥාය කියන්නේ මොකක්ද ආර්ය ඥාය හොඳට තේරුම් අරගත්ත කෙනෙක් සෝවාන් කියන්නේ යම් කිසි කෙනෙක් කියනවට මන පොතේ තිබිච්ච පමණට වෙන්නේ නම් කිසි වැඩි හිටියෙම මේ වැඩි හිටි කමක් කලකාගෙන තිබෙන්නේ. ඒවනම් මේ නියමන්ත මෙතහේ තේරුම් අරගෙන අය මේ මේ தත්ත්වයට පැමිණි. මේ தත්ත්වයට පැමිණි කෙනා नियम अर्णवट अर्थे ते लोकाः कार्यज्ञाने ज्ञानकथारवधे आदिचसमुपादधर्मे मोदट ते लोकाः पंच संहार अहंकार पंच विज्ञान कोई विधियट में हेतु बल धर्म समूह के देव मार्ग हेतु धर्म से मार्ग ඒ තේරුම් කර ගැනීම ඒ කර්ම සහිතවයි තේරුම් කරගත්තේ. අවිද්‍යාව තේරුම් කරගත්තා, සංඛාරත් තේරුම් ගත්තා. අවිද්‍යාවේ தත්වය මෙහෙමයි සංඛාරයන්ගේ தත්වය මෙහෙමයි අවිද්‍යාවේ ක්‍රියාව මෙහෙමයි ඒකේ ප්‍රතිත්වය මෙහෙමයි ඒකේ ප්‍රතිඵල මෙහෙමයි ඒකට උපකාර වන ධර්ම මෙහෙමයි කියලා ඉවස්කලා කරනවා සංඛාරයන් සම්බන්ධව එහෙමයි අනිත්‍යය සලකනවා ඒකේ ක්‍රියාකාරීත්වය සලකනවා ප්‍රතිඵලය සලකනවා උපකාරක ධර්ම සලකනවා එතකොට මේ දෙක සම්බන්ධ වෙන හැටි අවිද්‍යාව සංඛාර වලට ප්‍රතිවේද මොන ක්‍රමයකටද කියලා සියෝ ක්‍රමයෙන් වැටීම ඇති වෙනවා ඒක අවිද්‍යාව පඤ්ඤා සංඛාර අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා කියලා නිකම්ම නෙවෙයි අවිද්‍යාව නිසා සංඛාර ඇති වෙනවා සංඛාර නිසා විඥාන ඇති වෙනවා කියන යන්තමන නෙවෙයි ධර්ම තත්ත්වය නියම අන්දමට තේරුම් අරගෙන න්‍යාය ක්‍රමයේ ධර්ම න්‍යාය නියම අන්දමට තේරුම් අරගෙන තේරුම් අරගෙන ඊළඟට ඒක ප්‍රතිවේධ වශයෙන් දැනගන්න ප්‍රතිවේධ වශයෙන් දැනගන්නවා කියන එක සාමාන්‍ය දැනගැනීමට වඩා වෙනස් සාමාන්‍ය දැන ගැනීමට වඩා වෙනස් ප්‍රතිවේද කියන්නේ කරුණ නියම අර්ථයෙන් කරුණ ඇතුළ විදගෙන කරුණ ඇතුළත විදගෙන පසහා කරගෙන සම්පූර්ණයෙන් ආයතනයේ ආයතනයේ පිටස්ස ඥාන සංඥාන දුවිතෝ කොහොමද සුත්තකේතෝ කියලා කියන එක. මේ தත්ත්වේ තියෙනවා. කොහොමද මේ தත්ත්වේ? ඊළඟට මේ ආර්ය ඥාය කියන එක ආර්ය ඥාය කියන එක ආර්ය වූ ඥාය කියන එක තවත් විදිහකට තියෙනවා මේ ඥාන මන්ත්‍රයේ ඥාන ධර්මයේ පිටවද ඥානෙ මන්ත්‍රයේ පිටවද ඥානෙ ඒකට ධර්මයේ ඥානයයි මන්ත්‍රයේ ඥානය අයින දෙකක් තියෙනවා සෝතාපන්න මාර්ගයේ ලබනවා වත්තා. ඒකෙන් ධර්මය කියන්නේ චතුරාර්ය විශේෂයෙන් ඉගෙන ගන්න ඉන්නේ මේ අවබෝධ කර යුතු ධර්මෝනේ මාර්ග ඥාන අවස්ථාවේදී ඉදිරිපත් කරන්න ඕන චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය ධර්මය වර්තමාන වශයෙන් මේ පුජ්‍යලයා හොඳට තේරුම් ගන්න. කොටරාට දුක නියමකට මේ තේරුම් කරගන්න. දුක් සමුදය නියමකට මේ තේරුම් කරගන්න. දුක් නිරෝධය නියමකට මේ තේරුම් කරගන්නවා. දුක් නිරෝධය ආමේ පරිවදාව නියමකට මේ තේරුම් කරගන්න. මෙන්න මේ තේරුම් කරගන්න වර්තමාන වශයෙන් භාවනා විදනනේ පුද්ගලය ඒ භාවනාවට ඉදිරිපත් වෙච්ච කර්මස්ථාන ඉදිරිපත් කරගත්ත කර්මස්ථානයේ අනුමත අඥාත බාහිර වශයෙන් සියල්ලම තේරුම් අරගන්න දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍යය, මාර්ග සත්‍යය කියන සත්‍ය හතර මේ මතකලා තේරුම් කරගන්න. ඒක ක්‍රමානුකූලව විදර්ශනා ඥාන සම්ප්‍රාප්තයෙන් තේරුම් කරගන්න. වර්තමාන වශයෙන් තේරුම් කරගන්න. මේ ළඟට වර්තමාන වශයෙන් මේ තේරුම් කරගත්තා වූ මේ ධර්මය අපි අතීත අනාගතේ නාමයේ අන්නේ යන්නේ ප්‍රතිකයි. අතීත අනාගත දෙකට මේ මෙහෙම පමනවා ධර්ම ප්‍රබුණවා අද හිතේ වර්තමානයේ මේ සංස්කාරයන්ගේ தත්ත්වය මෙහෙමයි. අගේ දෙත් එහෙමයි. අගේ දෙත් එහෙමයි. ඒකට අතීත වර්තමාන අනාගත කියන මේ තුනේම අවබෝධයක් ලැබෙනවා. ඒ මුචලයට මේ විදිහට සැලකීමේ මේ මාර්ගස්ථානයේ සම්පූර්ණ. මේ විදිහට මහානකට අමාරු වැඩක් නෙමෙයි. මෙතෙන් මේ කරන්නේ මේ මුදලක අපත් මෙත අපට කියනවා බරක් අහලා පුංචි ළමේ බරක් අහලා සෝවාම ජනක් වෙනවා. දඟුදර ගන්නවා රහත් කියන විචනකුත් වෙනවා පොඩි පොඩි අත්තා. ඒ පොඩි අත්තා පොඩි ශරීරයෙන් පොඩි වුණාට හිතෙන් පොඩි නැහැ. හිත ලොකු. මේ ශරීරයේ කියනක පොඩි දෙයක්. ඇටක් පිටක මානු ශරීරයක් වෙන්න පුළුවන්. නමුත් ඒක නෑ දෙයක් ගන්න. ඇටක් පිටක ඉතාම පුංචි ශරීරයක්. ඒක වගේ තමයි ඒවා තියෙනවා. එනිසා විදිහට මුදාගෙන ඇස්වන්න

พยายามจะดับเสียงข้างกาย දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සැලකන්න.